ලංකා විදුබල මණ්ඩලයේ පසුගියදා ගැටුම් වැඩිවීම මුල් කරගෙන සිදුවෙත දෙවන්ත මුල්ලේ වංචාව ලංකා විදුබල මණ්ඩලයේ පාලනාධිකාරිය විතරක් Tamanට 124ක 70 170 විතර වැඩි කරගෙන තිබෙනවා. ඒ සඳහා කිසිම අනුමැතියකින් තොරව තමයි මේක ලබාගත්තේ කියන අපිට තොරතුරු ලැබිලා තිබෙනවා. මීට අදාළව අපි අල්ලස්සෝ දෝෂර කොමිෂන් පැමිණිලි කළා. ඒ වගේම පසුගියදා අපි මීට අදාළව වංචා විමර්ශනාංශන පැමිණිලි කළා. තාම මේ සම්බන්ධයෙන් කිසිම උත්තරයක් නැහැ. එපමණක් නෙවෙයි අමාත්‍යවරයා පසුගියදා ප්‍රකාශ කළා මේ සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් පත් කරු බවට ඒ කමටු වාර්තාවක්වත් මේ දක්වා එළිලා නැහැ වංචාව එහෙම තිබෙනවා ඊට අදාළ කරන මුල්‍ය වංචාවට අදාළ කරන ගෙවීම් මාසිකව දැස් දිගින් දිගට සිදු වෙනවා ඊට එරෙහිව අද මේ සේවකව පාට බහිනවා මේ විරෝධතා ව්‍යාපාරයටත් ආණ්ඩුව කන් දෙන්නේ නැත්නම් මෙතනින් යහට ජවන්ත ක්‍රියාමාර්ගයට යන්න අපි ඉදිරියට සාකච්ඡා කරලා තීරණයක් ගන්නවා